සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමක් සති වාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සති වාරය ආරම්භ කළ දින විදිහට අපි ආරාධනා කරමු. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස. අද භාවනාව පිළිබඳ ප්‍රශ්න 16කුත් ධර්මයේ පිළිබඳ ප්‍රශ්න 3කුත් වෙනත් ප්‍රශ්න දෙකකුත් ඔක්කොම 21ක් ලැබිලා තිනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. ගරු ස්වාමීන් වහන්ස මම පරයන්ක භාවනාව පැයක් පමණ ගෙදරදී පුරුදු කරන කෙනෙක්මි. මගේ මූලික කමටහන වන්නේ හුස්ම රැල්ල ගැන හිතේදීමයි. සමහර දිනකදී පරයන්ක භාවනාව කරන අතර හදවතේ ස්පන්දනය වැනි ශබ්දයක් කන තුලින් ඇසෙන්නට පටන් ගනී. බොහෝ විට වම් කනින් ඇසේ. භාවනා කිරීමට පටන්ගෙන විනාඩි 5ක පමණ කාලයක් යන විට මෙය පටන් ගන්නා අතර ඇති වී ඉන්පසුව විනාඩි දෙක තුනකින් නැති වී යයි. මෙය ඇසෙන දිනයන්හිදී මගේ භාවනාවේ සිත තැම්පත් කිරීමට මෙම ශබ්දය මහත්සේ බාධාවකි. ස්වාමින් වහන්සේ කළ යුතු දේ කරුණාවෙන් පහදා දෙන්න. දැනට මා කරන්නේ ශබ්දය ඇසෙද්දීම හුස්ම රැල්ල ගැන සිත යෙදීමට උත්සාහ කිරීමයි. ඉඳ හිට කරන සක්මන් භාවනාවේදී කිසි දිනක මේ ඇසී නැත. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එතකොට මේ ඇහෙන ශබ්දය වර්තමාන මොහොතේම කයේ ඇතිවෙච්ච කයට හිත ගියා බවට කායත සතිය පීඨයේ බවට ලකුණක් කරගත්තොත් ඒක බාධාවක් නෙවෙයි සතිය තියෙන බවට සතිය ප්‍රත්‍යක්ෂණය කරන්න තියෙන බවට දක්වන්න ලකුණක් වෙනවා. අපි යම් විදියකට කිව්වොත් මේ ආනපාන කරනලාදී ඌ ඇහෙන්න බෑ. ආනපාන විතරමයි ඌ මොනක්වත් වෙන්න බෑ කියලා. එතකොට මේක අභියෝගයක් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒක බලන්න හොඳටම මනෝ විකාරයක්ද නැත්නම් හීනයක්ද නැත්නම් ඇත්තටම සිද්ධ වෙන එකක්ද කියලා. ඇත්තටම සිද්ධ වෙන එකක් නම් ඒක සතිය තියෙනකොට විතරමනේ වෙන්නේ. නැතිලාට එන්නේ නැහැ. අපි අතීතය ගැන හිතනකොට වෙන කෙනෙක් ගැන හිතනකොට වෙන තැනක් ගැන හිතනකොට එන්නේ නැහැ. ඒ නිසා මේ සතියට ලැබෙන ආශිර්වාද සතිය ලැබෙන ආනිශංස වලට අපි මේ මුණට කියලා ගහන්න ගියොත් උණු වතුර වක් කරන්න ගියොත් ඒ සතිය මුසුප් වෙනවානේ. වෙන්න කියලා ආර්දනා කරනවා. ගෙදර ආවට පස්සේ මූණට කියලා ගන්නවා. එතන උණු වතුරක් කරනවා. ඒ නිසා මේ බලන්න මේක සතියේ ලැබිච්ච සුභාසින්සනේ සතියේ ලැබිච්ච ආනිසංශය. සතිය නිසාම සතිය හොන්දටම එල්ලෙවිච්චලා විතර මේක වෙන්නේ කියලා බලන්න ගියොත් තමයි තේරෙයි මේක මේ පෙරගමන් කරුවෙක් වගේ. එනිසා පොඩ්ඩක් අර බලන බැල්ම වෙනස් කළා. මේක සතියට ලැබෙච්ච සුබ සුභාසින්තනයක් විදිහට බලන්න උත්සාහ කරනවා. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් අනුව මා කලක සිට ආනාපාන සති භාවනාව හා සතිය වඩමි. අද උදේ සතියෙන් කළ සක්මණෙන් පසු පරයන්කේ වාඩි උනේමි. ආනාපාන සතියට හා ඉරියව්වට සතිමත් වී ටික වේලාවක් යනතුරු විවිධ සංඥාවල් වල පාවී ගිය අතර ඉන්පසුව සිත ගැඹුරු හිස් බවකට கிඳා බහිනවා මා බලා සිටියෙමි. නිින්ද වැනි වූවාට එහි අඳුරක් නැත. නමුත් එය වැඩි වේලාවක් නොතිබුණි. නිහඬ හිස් බවකටපත් විය. එහි ස්වභාවය මට දැනුනේ මෙසේය. ලොකු අවකාශයක් නැත. හිස් බව ශරීරය ප්‍රමාණයට පමණි. හමකින් වැසුණු ලෑල්ලක් වැනි පිට කොන්දක් පමණි. ශරීරයක් ලෙස මට දැනුනේ. එහි කොහෙදෝ හුස්ම දැනේ. ශරීරයේ ඉදිරිපසක් නැත. ඉන්නා බව දනිමි. නමුත් හැඟීමක් දැනීමක් නැත. භාවනා කාලය අවසන් වනතුරු මා එසේ සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. අභිකර මේ තේරෙනවා මම තේරෙනාට තේරෙන දේ සීමා මරියාදාවල් නැහැ. කොහෙන් කෙලවර වුණත් දන්නේ නැහැ. නිකන් අල අහසේ තියෙන වලාකුලක් වගේ හරියට මෙතනින් එහා පැත්තේ වලාකුල තියෙනවා මෙතනින් නැහැ කියලා නෑ නිකන් බොඳ වෙච්ච ගතියක් තමයි තියෙන්නේ. ඉතින් බොඳ වෙච්ච ගතිය අර රූපයේ රූප සංඥාවක් වෙන බවට පිපිඤ්ඤ කැලලත් අම්බිලා දැම්බිලා දැම්බිලා ගිහලා දිය වෙලා ගියා වගේ. හාල්ලට දැම්බිලා දැම්බිලා ගිහලා කැඳ වුණා වගේ. සංඥාවක් සංඥාව නේද රූපේ රූපේ සංඥාව බාටපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර තමන්ගේ රූපෙට වෙනකොට ඒක හරීම පපුව කඩාගෙන යන්න හදනවා. මේකනේ මේ උදේ ඉඳලා ඇඳ වෙනකන් උපදම තමයි හිටියේ. බල බල ඉනකොට ඒ පෙන්නපු එකම තමන් ඉස්සරහාම ඉරට හඳට නොකිය ආවර රහසේ රූපේ වියකෙනවා. මට මතක නෑ මේ තුරු අනික් පදේ එන්නේ නෑ. ඊටතර පපුව කඩාන යන්න හිතෙනවා. <laughs> මොකද කරන්නේ? මොකෝ කරන්නේ? මගේම ගියක් නැලවිලි සුවරෙන් ඈතින් මසු වෙනවා. මා පෙම් කලේ මගේ යුවතිය නෝම කියලා කියනවා මට මේ එන්නේ අප මේ මේ තැටි ඔක්කොම මේ මල ලාම් තෙල් ටිකක් ගාලා සුද්ධ කරලා දෙන්න ඕන කවුරු හරි. ඉතින් ඒ වගේ මේ තමන් මේ බලන්න හිටපු මේ ඒක ඝන එහෙම නැත්නම් මේ V shape body එක එහෙම නැත්නම් මේ රූපලාවන්‍ය කරන දේ මේ අස්පනාවිට මේක හැඳි ගෑවිලා නාසමාපෝ වෙලා යනකොට ඉතින් පිස්සු හැදෙන්න නැතු පුළුවන්ද පිස්සු හැදුනත් පිස්සු නොහැදුනත් මේක බලන් පෙළඹෙන එකම භවනා ප්‍රතිඵල ලබන්න එපා භවනා කරන එකම පිළිගන්න ඒ නිසා මේ තියෙද්දි සතිය කඩා ගන්න නැතුව සද්ධාව කඩා ගන්න නැතුව සීල කැඩෙන්නේ නැහැ කොහොමඩක්වත්. මෙන්න මේ ලිග්ගල් තුන දිගට ගෙනියන්න පුළුවන් මනුස්සය ගැන පොඩ්ඩක් හිතන්න. ඌට සීමාවක් නැහැ මේ විශ්වේ. මොකද මේක අල්ලපු තරම් අපි කොටු වෙනවා, හිර වෙනවා. ඒකට බරු බැඳා වාගේ. මේක කඩලා ගිය වෙලාවේ කලබල වෙන්නේ නැතුව හිටියනම් ඉතින් sky is the limit. ඒ නිසා ඒකට ලෑස්තිලා යන්න කියලා කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡාවේදී ඔබ වහන්සේ කීවා අපේ සිත වටේ කොටස පමණයි ආයතන වලින් ඇතුල් වන අරමුණු වලට සංවේදී වෙන්නේ කියලා. අපේ හිතේ මැද මැද කොටස හරිම ප්‍රබාස්වරයි. ඒ ඒවා එදා එදා එදා ජීවිතේ හැලහැප්පීම් වලට නොපැලකී සිටිනවා කියලා. ඒ මැද කොටස අපට මතු කර ගත හැක්කේ භාවනාව තුලින් පමණද. එසේනම් භාවනා කරන අවස්ථාවෙන් පසු අපි නැවත අපි සිතේ උඩ වලල්ලට නතු වී දුක සැප හැමදේම විඳමින් සිටිනවාද? එසේත් නැතිනම් භාවනා කිරීම තුලින් අපට උඩ වලල්ලේ සහ අපට උඩ වලල්ල යටපත් කොට නිශ්චල මැද කොටස මතු කරගෙන පියවි ජීවිතයේදී ඕනෑම දෙයකට නොසැලී සිටිය හැකි වෙනවාද? කාලයක් භාවනාව පුරුදු පුහුණු කළ කෙනෙක් වන මම බොහෝ දුරට එදිනෙදා ජීවිතේ පෙර රසවත්යයින් සිතූ දේවල් වල කිසිම ගතියුත්තක් නැති බව දැනේ. එය සිතේ මැද කොටස බාහිර වලල්ල අභිභවා යාමක්ද කරුණාකර පහදා දෙන්න. භාවනාවෙන් අපේ මූලික බලාපොරොත්තුව ඒ සිතේ මැද කොටස කරා ගොස් සාමාන්‍ය ජීවිතයේදී හැම දෙයකටම නොසලී සිටීමද මේ එකවර නොක්‍රමිකව ඇතිවන ක්‍රියාවලියක් නේද? තෙරුවන් සරණයි. ඇත්තට මැදට යන්න පුළුවන් කුඩු ගහපුවාම. බීපුවාම. ඒ වගේ මත්තිම් රාශියක් තියෙනවා ඒ වයිද කෙලීම ඔය පිට තියෙන මොකක්වත් මතක නැහැ. ඇතුළට යන්න පුළුවන්. ඒ නිසා ඒක නිකන් මොනොපොලියකට දාන්න යන්න එපා. භාවනා කරනවා කියලා පිස්සු කුඩු ගැහිල්ල, මරියුආනා, එතනින් ගියාම මේ හිපි යුගයට පස්සේ ඔය ට්‍රාන්සෙන්ඩන්ටල් මෙඩිටේෂන් දාලා දුන්නේ ඒගොල්ලන්ට ඕක ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කුඩු ගහපේක, ඕක කරපේක මුලිට හානි නොවි නොමිලේ ගන්න පුළුවන් කිව්වට තමයි TM මෙඩිටේෂන් දුන්නේ මහරිෂි මහයෝගී. විචාර කුඩු ස්ටේජ් එකට පස්සේ තමයි ඒක අල්ලලා දුන්නේ. ඒක ක්‍රම ගොඩාක් තියෙනවා. නමුත් බුදුජානනාංශේ කරපක මේ සෞඛ්‍යයට අයිති කරන්නේ නැහැ, ඇඩික්ෂන් වලට යන්නේ නැහැ, කෙමිකල්ස් වලට යන්න ඕන කමක් නැහැ. යන්න පුළුවන්. ඒ නිසා මේකට කියනවා ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ඤ බාන. නොමිලේ ලැබෙන මේ නිවන විඳගෙන ඉන්නවා. අනිත් එක අර පිට තියෙන කුණු අයින් කරන්න ඕනෙත් නැහැ. පිට කුණු තියෙදි මැද ඉන්න පුළුවන් බව තේරුම් ගත්තොත් කක්කටි ගන්න නැත්නම් මේ ජීවිතේ කිසිම ජොලියක් නැහැ. පිට කොක්කටික තියෙන්න ඕනේ අත ගන්න නැතුව ඉන්න එකනේ තියෙන්නේ. ඒ ටික නැති කරන්න යන්න බෑ. ඒක වැඩක් නැහැ නේ කිසි ගතියක් නැහැ නේ ගෝ එකක් නැහැ නේ. කක්ක තියෙනවා. එතන තියෙනවා ගහලල්ල. මට ඇහෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ. තිබ්බට මොකද පොට්ටෙක් වගේ ඉන්නවා. ඇහුණා විතර නෑ වුණා වගේ ඉන්නවා. දැනුණට මොකද නොදැනුණා වගේ ඉන්නවා. ඒක කක්ක නැති කරන්න යන්න එපා. ඒක කක්ක කියලා දන්නවනම් එච්චර. දැන් පොඩි කාලේ කක්කා. අත ගෑවනේ අපි ගොම්පොළුවේ දඟලන වෙලාවේ. ඒ වෙලාවේ ජොලියක් තිබ්බනේ. දැන් අත ගන්න ඒතර දැනට කක්ක තියෙනවානේ. ගා ගන්න එපා. ගාගන්න දෙන්නේ විතරයි තියෙන්නේ. ඒක නිසා කක්කවල ප්‍රශ්නයක් නැහැ. ඒකේ තියෙන්න ඕන තැන තියෙන්නේ. අපි දැනගන්න තියෙන මනුස්සකම කෙනෙකුටදී ගොඩාක් වටින දෙයක්. ඕනේ නම් මැදට වෙන්න පුළුවන්. මැදට යන්න යන ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නවා. සද්ධර්මයේ තියෙනවා. සත්පුරුෂයෝ ඉන්නවා. හරියට යන්න යන අසත්පුරුෂයෝ අසත් ධර්මයේ තියෙනවා. ඉතින් අපි කොතෙන්ද එල්ල කරන්න කියන එක විතර ප්‍රශ්න තියෙනවා. සරල කිරීම සඳහා කියනවනම් ඒක නිසා මේ කරගෙන කරගෙන යනකොට අපේ manussත්වයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. කක්ක තියෙනවා සමාදම් වෙන්නේ නැහැ. ඔව් අකුසල සමාදානය කරන්නේ. පුළුවන් තරම් ඒ විනෝඩ කුසල සමාදානට හිත දාගෙන එහෙම කරන කට්ටියක් අල්ලගෙන ඒක නිකන් ඒකත් එක ඇබ්බැහියක් තමයි. නමුත් ඒක හරි ලේසි ආතතිය නෑ. ඒ අර අසහනේ නෑ. ඉතින් කට්ටියක් ඒක අර අසහනෙම අයිතිවාසිකමක් කරගෙන කක්කගෙනම කතා කර කර ඉතින් ඒ කට්ටියත් එක්ක රණ්ඩු වෙන්න නැන්නත් එපා ඉතින්. අපි අපි ඉතර හිතේ එතනනේ. ඒක නිසා මේසේ ඇරලා තියෙනවා. ඉතින් Taman තෝරගන්නේ මොකද්ද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. මේක බුෆේ ඩයට් එකක් තියෙනවා. ඉතින් දීවැඩිය කාර්යය ගිය ගමන්ම කරන්නෙම සීනි තියෙන ආහාර ටිකක් කරනවා. ඒ ගෙදර හිටියම දෙන්නේ නැහනේ. ඔය දැන් 1990 කොහෙද අපේ අම්මට සීනි ප්‍රශ්නයක් ආවා. ඉතින් සීනි ප්‍රශ්නේ ප්‍රෙෂර් එකෙම කියන ධනපති ලෙඩනේ. ටිකක් වටිනකමකුත් තියෙනවා. ඉතින් කොහොම හරි අම්මා සනීප කරලා හිටියේ. අවුරුදු දවසට මේ වගේ ශාලාවක් තියෙනවා මැද ලිසාල අපේ ගෙදර හරිනවා මේ කැවිලි. ඔක්කොම ඇල්ල යන ඕනෙකට දෙනවා. ඉතින් කාටවත් මතක නැතිලා තියෙනවා අම්මා යනකොටත් කැවුමක් කරනවලු එනකොටත් කැවුමක් කරනවලු අන්තිමට නැග්ග සීනි නහුතෙට අවුරුද්දත් එක්කම මලා. ඉතින් කාලනේ අපා. අකාල මරණ නෙවෙයි. අකාල මරණ නෙවෙයි. අපි ඔය එහෙ වැඩ කරන චුට්ටම් මල්ලි ඒකටත් දී වැඩියා. පූල් දෝසි අහුරු පිටින් ගන්න යටට. අරගත්ත ගමන් මම කව කමන්නේ කාබන්. ඒ ඩයිවෝ ගේනවා මොනව කරන්නේ? ඒක ලියල බේත් ගන්න. ගහලා කියන දැන් සීනි කන්ට්‍රෝල් ගේන. ඒ වගේ ඕන කෙනෙක් ඕන දෙයක් කරගෙන යන්න පුළුවන් මේක බුෆේ ඩයට් එකක් තියෙන. ඕගොල්ලෝ කන දේ තමයි තීන්දුව වෙන්නේ. ඒ නිසා ඒ කරන කතියත් එක්ක රණ්ඩු වෙන්න යන්නත් එපා. හැබැයි Taman දැනගන්න Taman ඕන නම් එතෙන් යන්න පුළුවන්. Taman ඕන නම් මෙතෙන් යන්න පුළුවන්. මේ පරාසය දන්න කෙනා එයාට තමයි අපි පොහසතයි කියලා කියන්නේ. ඒ මේ එහා කෙලවරම නැත්තම් මේකේ සුද්ධියක් සාපේක්ෂව වැටෙන්නේ. ඒ නිසා පින්නපාතේ වඩින්නම කියනවා සංඝයාට ගම බලන්න. ඒකේ ඉන්නවා බල්ලෝ කැත කරලා තිනවා පිස්සු අලියෝ ඉන්නවා පිස්සු හරක් ඉන්නවා ගෑනු ඇඳගත්තේ නැති කට්ටිය ඉන්නවා ඔක්කොම දකින්න කියලා බුදුහාමර කියන්නේ නැත්නම් කැලේටලා ඉන්නකොට ඒක තහනම් කරලා තියෙනවා එහෙම ඉන්න බෑ දවසේ සැරයක් හරි ගමට ගිහිල්ලා ඒ දකින්න ඕන. ඒ නිසා මේ සාපේක්ෂ වශයෙන් දකින්න ඒ කක්ක ටික තියෙන්න නැති කරන්න යන්න එපා. තිබ්බට නොතිබුණාසේ තමන් අර මැද හරියට වෙලා ඉන්න එකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ඊයේ සිට සියලුම පරියංකවල පිම්බීම හැකිලිම සියුම්ව අතිසියුම්ව නැති වී ගියේය. ශබ්ද වේදනා සිතුවිලිද අඩුව යන බව තේරේ. ඔබ වහන්සේ ඊයේ කමඨහන් සුද්ධ කරන සැසිවාරයේදී සඳහන් කළ අනිමිත්ත අනිමිත්ත සමාධියත් අනිමිත්ත අපනිහිත ශූන්‍යක යන වචනවල අදහස නැවත පැහැදිලි කර දෙන ලෙස ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඔය තියෙන දේවල් වලට ඒව නිමිති කරන්නේ නැහැ කියලා කියන්නේ. දේ තිබුණට නිමිති කරන්නේ නැතුව ඉන්න පුළුවන්. අපිට රාත්‍රී අහස දිහා බලනකොට අපිට නිමිටි වෙන්නෙම තරු තමයි. නැත්නම් ආකාශ වස්තු. අපිට කවදාවත් තරු දෙකක් නැති තියෙන හිස්තන කවදාකවත් නිමිටි වෙන්නේ නැහැ. මොකද අපේ ඉඳුරන් දන්නේ තියෙන දේවල් අල්ලන්න විතරයි. ඒක නිසා අනිවිත කියලා කියන්නේ ඒ තියෙන ආකාශ වස්තු වෙනකොට හිස්තන නිමිටි කරනවා. ඒක වෙනම අභ්‍යාසයක්. අන්ධකාරය දිහා බලන. ඒතකොට සත්‍යයක් තියෙනවා. නමුත් මොකේද සතිය තියෙන කියලා බැලුවොත් එහෙම කියන්නේ තියෙන්නේ අවකාශේ. නිමිත්තක නෙවෙයි. ඉතින් ඒක අපිට හිතා ගන්න බෑ නිමිත්තකව සතිය පවත්වන්න බැරි කෙනාට මේ අනිමිත්‍ය සතියක් කියන එක හිතාන්න බෑ. ඒ වගේ <clears throat> ඉස්සරහට යනකොට මේ තියෙන දේවල් විනිවිදලා බලන්න. තියෙන දේවල් හරහා බලන්න. තියෙන දේවල් විපස්සනා කරලා බලන නිසා ඒ නාඩගම් ඇවිල්ලා මොන උලිහිලි පෑවත් මොන 18 තනි නැටුවත් හරහා බලනකොට ඒ වගේ තියෙන මේ ඒ පෙළන ගතිය, තවන ගතිය නැති කරන්න පුළුවන්. ඒක අනිමිත්ත වෙනකොට ඒක ශූන්‍ය භාවයකට යනවා. ඒව පිළිබඳව සැලසුම් හැදිල්ලක් නැහැ. මට ලබන ආත්මෙ විතරදී මේක හම්බෙන්න ඕනේ, ප්‍රොමෝෂන් එකක් හම්බෙන්න ඕනේ, අර කරන්න ඕනේ, මේක කරන්න. කොහි ගියත් මේ වර්තමාන මොහොතේ ඉන්නේ. ඒ නිසා වර්තමාන මොහොත අරමුණු කරගත්තට පස්සේ අනාගත සැලසුම් වෙනින් අපි මේ පෙට්‍රල් පුච්චන ගතිය නැහැ. ඒ වගේම මේ නිමිති කරන්න පුළුවන් ඇති දේවල් ඇති දේවල් සියල්ලම දුකයි. ඒක නිසා මේ මේ භව රෝගය සද්දනා රූපෙට මත් වී ඇයි දු ප්‍රේම කලේ කෝ සැපතා මේ සංසාරේ දුක් කෙලවර වේ නිර්වාණී කියලා අපිට තම්බි කියන්නේ භව රෝගේ සදනා රූපෙට මත් වී ඇයි දු ප්‍රේම කලේ රූපේ පොඩක් නැති තැන බලන්න අවකාශය එතකොට පේනවා රූප තියෙනකොට සැලසුම්. අවකාශය බලන්න ගියාම කිසිම සැලසුමක් නැහැ. ඒ වගේම ඒක හිස් ශූන්‍යයි. ඉතින් රූප හරහා බලනවා කියන එක විතර රූප නැති කරනවා කියන එක නෙවෙයි. විදර්ශනා කරනවා කියන්නේ රූප විනිවිද බලන. හරහා බලනවා. විපස්සනා බලනවා. ඉතින් එතකොට ඒ නිකන් රූපේ පේන්නේ නිකන් ඇහිදල් තියෙන තරක් වගේ ඝන බහල පිටියක් විදියට නෙවෙයි තියෙන්නේ. එහෙම බලILLක් තමයි මේ පුරුදු කරගෙන යන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මම වසර 10ක පමණ කාලයක් භාවනාවේ නිරත වූ කෙනෙක්මි. පසුගිය වසර 3 නොකඩවා භාවනා කිරීම වන ඇසීම් වල නියත උනේමි. නිරත උනේමි. මට කය හිතට යොමු කර මා දැන් මෙතන කියන මූල කර්මස්ථානයේ මුල් කරගෙන භාවනා කරමි. මම හැමදාම භාවනා වැඩමුළුවකට ගොස් එක් එක්කෙනාගේ භාවනා අත්දැකීම් අසන විට මම කිසිම දිනක භාවනා කරන අතර ඇඟට වෙනසක් හෝ විවිධ දේ දැනීම දැකීමක් සිදු නොවේ. වරහන් තුල තියෙනවා බුද්ධ රූප දැකීම ඇඟ වේවිලීම් වැනි දේ. මෙය මා භාවනා කරන ක්‍රමයේ වැරැද්දක් දැයි කියා සැක ඇතිවේ. මට සිදුවන එකම දේ සමහර භාවනා පරියංකවලදී සිත බොහෝ සංසුන් වී කිසිම ශබ්දයක් හෝ කිසිම වේදනාවක් නොදැනෙන තත්වයකට පත්වන අතර සිතවිලි ගලා ඒමද බොහෝ දුරට අඩුවේ. මීට අමතරව බොහෝ අවස්ථාවල මූණ පුරා දහඩිය බිඳු ගලා එන ලෙස දැනේ. අතගා බැලුව විට දාඩිය නොමැත. අත් දෙක උඩ සිට ඇඟිලි දක්වාම දැඩි සීතල ගතියකින්පත් සීතල ගතියකටපත් වේ. එදා එදා ජීවිතයේ දුක් කරදරවලට මුහුණ දෙන ආකාරය වෙනස් වී ඇත. ඕනෑම කරදරයක් එක්සෙප්ට් කිරීමට ධෛර්යයක් ලැබී ඇත. අධික විනෝදකාමී දේවල් වලින් ඈත් වී සිටීමට සිටේ. මගේ ප්‍රශ්නය භාවනා කිරීමේදී කිසිම දෙයක් නොදැකීම හෝ නොදැනීම භාවනා කරන ක්‍රමේ අඩුවක්ද කියන එකයි. තෙරුවන් සරණයි. ඇත්තට මේ කාට හරි ඕනාට වැඩිය සැලෙන්න ගත්තොත් නගලන්න ගත්තොත් එයා හිතන එක භාවනා වැරද්දක් කියලා. සැලෙන්නේ නැහනේ ඒක හිතනොත් භාවනා වැරද්දක්. මොනවා වුණත් හිත සැක කරනවා. ඒක පුදුමාකාර දෙයක් අපි කොහොම හරි කිව්වොත් එහෙම මේ දඟලන කෙනෙකුට ওই භාවනා වැරදිලා තියෙන්නේ. ඕක නතර කරලා භාවනා හරි ගැස්සලා හෙල්ලෙන්නේ නැත්නම් ආවොත් ඒත් කියන්න පුළුවන් දැන් නම් වැරදිලා වගේ කිය. මොනෝ කරොත් හරියන්නේ මම ඒ දවසක් ඔය ඇලන් මැතින රාමේ ඉන්න බණ ධර්ම සාකච්ඡාවක් කරනකොට මේ තීන තරන් රූප කෙලෙස් නිසා රූප නැවිච්චාම රූප ගෙවිච්චාම අවකාශයට ගියාම හොඳ දෙයක් මේ එතකොට රූපේ දකින්නකොට තාම මග ඉන්නේ ගෙවිච්චාම පාර ඉවරයි. ඉතින් නමුත් ඒකත් නෙවෙයි නිවන කියන්නේ. ඒකත් මේ නිවනදී අතරමැදි අවස්ථාවක් විතරයි කියනකොට ඉස්සරහින් ඒ භවනා කරපෙන්නේ කොයි ඇයිසාංශයක නිවන නෙවෙයි කියන්නේ ඒක තමයි ඒක ගෙවිලා ගෙවිලා ගියාට පස්සේ ඒක අනිවාර්යයෙන්ම හොඳයි නේ. ඇයි ඒක මේ ඉදිරියට ගෙලීම අගේ කරන්න බැරි කියලා. එසේ මං කෝ ඒකට ඒක බලාපොරොත්තු කියලා ඒක ලැබුණ නැත්නම් ඊට පස්සේ ඒකත් දුකක් වෙනවනේ. ආ ඒක නම් එහෙම තමයි. ඒක තමයි හරි දෙය කියලා බලාගෙන ගියට පස්සේ කාපුන් නැත්නම් ඒත් දුකයි. ඒ වගේ මේ භාවනා ජීවිතේ මොනවා හම්බුණත් Tamanට හම්බ වෙච්ච දේ බාලයක කියලා හිතනවා. ඒ තමයි මේ ලෝකේ හැටි. ඒතියෙදිත් භාවනා කරන මනුස්සයට වඳින්න වටිනවනේ. අවුරුදු 10ක් භාවනා කරපු එකනේ මේ කතා කරන්නේ. ඒ නිසා වෙන ඔය කියන බයිලා මොනවක් එකවත් නෙවෙයි අපිට කියන්න තියෙන්නේ මේ ඔක්කොම තියේදී සටන පාව දෙන්නේ ගත්ත කොඩිය ගියා ඉදිරියට. ඉතින් ඔය නිව්සීලන්ත වලදී ওই වගේ ප්‍රශ්නයක් අහලා මේ අනික් අයට මේ මට ඉස්සර ආලෝකෙ පෙන්නුණා. දැන් ආලෝකෙ පේන්නේ නැහැ. ඒ දවස්වල මම උනන්දුකේ භාවනා කරා. දැන් ආලෝකෙ පේන්නේ නැහැ මොකද කරන්න කියලා. ඉතින් කවු මම හින්දලා නැහැ. ඉතින් අනික් කට්ටිය කියලා තියෙනවා. ඒක යනකොට ආපහු එයි කියලා. ළඟ ඉන්න කෙනෙක් ඊට පස්සේ කවලු ඒක නෙමෙයි ලයිට් පිල කියලා බලන්න කිව්වා. ඒ වෙලාව දැන් මේක අලි බලාපොරොත්තු ඉන්නේ ප්‍රශ්න දැන් මේ උත්තර දීපේ කරනත් අප්සෙට් මට ලිය ලෙවල් තිබුණා දැන් අවුරුදු හතරක් විතර ඇති ඊට පස්සේ කල්පනා වුණේ මේකේ තියෙන මේ ඉන්සයිට් එක ලයිට් බලන්න ඕනේ නම් භාවනා කරනකොට ලයිට් එක දාලා භාවනා කරන්න ඉවරයි ඉතින් අපි වනිනවා මේ මගේ තියෙන පහු කරන හැම දෙයකම නතර වෙලා ඒවා ජජ්මන්ට් කරන්න හදනවා. ඒක මේක වුණා නම් හොඳයි මේක උනේ නරකයි නැත්තම් මගේ භාවනාව වැරදිලයි කියලා. ඔය සාමාන්‍ය ජඩකම් කුපාඩිකම් කරනකොට මැනිල්ලක් කිරිල්ලක් නැහැ ටොං ගණන් කරනවා. හරි වැඩේ යනවනේ. හැමදාම සැකයි. ඒ නිසා ඒතියෙද්දි මෙවැනි මෙවැනි හොල්මන් ලෝකෙක එහෙම නැත්නම් මෙවැනි හිලෙත්තාඩු ලෝකෙක මේ භාවනා කෙරුවයි කියන එක විතරමයි ගණන් ගන්න තියෙන්නේ. භාවනා කරලා ප්‍රගතිය බලාපොරොත්තු වෙනවා. ඒකවත් මොකද්ද ලැබුණේ? සමථයද විපස්සනාද? මොනම දෙයක්වත් නැහැ. සතියට තේරෙන පටන් ගන්නවා අපේ හිත මොනව හරි අදයක් හොයන. මොනව හරි කුණක් හොයන. ඒක විතරමයි පේන්නේ. වෙනෙව පේන්නේ. ඒ නිසා මේ පැත්ත පැත්තක දාගෙන අනේ මම අව දවස් අවුරුදු 10ක් මේ නිකන් ඉන්න හැටි පුරුදු වෙලා තියෙනවා. තව ඉදිරියටත් ඔය දේ කරගෙන යන්න ඉතින් මේකේ මොනවාක්වත් උනේ නැතුණාට කියනවා මූණට দাঁඩි දානවා දැනෙනවා. කකුල සීතල අත සීතල වෙනවත් දැනෙනවා. ඒ ටික මදි වගේ මට පේනවා. ඒක තාටියක් වැඩිපුර ගිහිල්ලා අංශභාගයට වගේ ආවනම් ඔන්න එහෙනම් කියාවි අර නම ලියලා නැහැ නේද කොලේ. අය ඒක ලොකු දෙයක්. අම්මා ඒක ඒක තියාගෙන ඉන්න ඕන අපි ඉදිරියටත් මේ කවුරු ගැනද කතා කරන්නේ කියන නැතුව අපිට මේ තොරතුරු විශ්වාසයෙන් දෙන එක පොඩි සෙල්ලමක් නෙවෙයි. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේදී මම හුස්ම රැල්ල නිරීක්ෂණය කරන්නකි. පසුගිය දවස් හතරේම උදේ පළමු භාවනාවේදී පමණක් ආලෝක සහ වෙනත් රූප සංඥා නිරීක්ෂණය කෙලිමි. දැන් hina යනවා ඉතින් එනකොට කවුද ලයිට් දාන්නේ උදේ? ඩිස්ටර්බ් කෙරුවට සමා වෙන්න ඕනේ. අනෙක් හැම වෙලාවකදීම කකුලේ සහ කොන්දේ තද ලෙස වේදනා දැනුණු නිසා හුස්ම රැල්ල සිහින් කර ගැනීමට නොහැකි විනි. වේදනාව දැනුන නිසා හැම වෙලේම සතියෙන් සිටින බව තේරුම් ගතිමි. අද උදේ පරයන්ක භාවනාව තුනේදීම විනාඩි 10ක් 15ක් අතර හුස්ම රැල්ල සිහින්ව නිරීක්ෂණය කිරීමට හැකි විය. ඉන්පසු සමහර විට ආලෝකයත් සමහර විට මද ආලෝකයත් අඳුර බවත් නිරීක්ෂණය කරමි. මේ සෑම අවස්ථාවෙම රැහැයන් කෑ ගහනවා නිරීක්ෂණය කරමි. අන්තිම විනාඩි 10 15 දනිස්සේ වේදනාව වැඩි වීමට පටන් ගත්තේය. රැහැයන්ගේ හඬ සහ මද ආලෝකය අතර මෙය නිරීක්ෂණය කළෙමි. වේදනාව වේදනාව මෙය මගේ නෙමෙයි කියා මෙනෙහි කරමි. එය සමහර විට නැති වී ආයෙත් අදින් දැනුනි. මෙසේ බලා සිටින විට කකුලේ පොඩි කෑලි ඉවතට ඇදී යන බවක් නිරීක්ෂණය කෙරෙමි. එක් වේදනාවක් නම් මාරුවෙන් මාරුවට තදින්ම දැනුනි. මෙච්චර වේදනා නම් දැනිලා සහ ඉවසලා නැති තරම්ය. මෙය මාගේ මුල් භාවනා වැඩසටහනයි. වේදනාව ගැන මෙනෙහි කිරීමට මාගේ අවබෝධය මදියයි සිතමි. එය නිවැරදිව කරන ආකාරය කාරුණිකව පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය වේදනාව බලනකොට වෙනදා භවණ අතහැරලා නැගිටලා යන තරම් තියෙන වේදනාවක් තියෙදි අද ඉඳගෙන ඉන්න පුළුවන් වුණා නම් අද මම ඒචේදී සතිය පවත්වන්න පුළුවන් වුණා නම් කියලා විදිහට එන්නේ එන්නේ එන්නේ වේදනාවත් එක්ක ගත කරන කාලය උද්දීපන උද්වේග කර වේදනාවත් එක්ක ගත වෙන කාලය වැඩි වෙනවා නම් කලබල වෙන්න ඕක දිගට පවත්වන එකයි තියෙන්නේ. එන්නේ එන්නේ එන්නේ එන්නේ Taman අර දරා සිටීමේ ශක්තිය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. ඒ දරා සිටීමේ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න මේ ඔරොත්තු දීමේ ශක්තියක් ඇඟට එන්න පටන් අර ගන්නවා. ඒක සාමාන්‍යයෙන් ਸਰවඥාන්සේ සඳහන් කරනවා කෙනෙකුට තේරෙන්නේ නැතුළු ඒක වර්ධනය. වේදනාව වෙන බව විතරයි තේරෙන්නේ. හැමදාම වේදනාවක් කරනවා. නමුත් අර වේදනාව දරානින වේදනාව මට්ටම එන්නේ එන්නේ එන්නේ වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. තෑහෙන කාලයක් ගියාට පස්සේ තමයි තමයි තේරෙන්නේ. විසඳ ගණන් ගන්න වේදනාවල් දැන් ගණන් ගන්න යන්න පුළුවන්. හැබැයි ඒත් තියෙනවා තව වේදනා. එන්නේ එන්නේ එන්නේ මේ විදිහට ඒ දැරීමේ ශක්තිය වැඩි කරන්න වැඩි කරන්න ඔරොත්තු දීමේ හැකියාවක් එන්න පටන් ගන්නවා. ඒ වෘත්තු වේදනාවට විතරක් නෙවෙයි. මේ ලෝකේ ප්‍රශ්න, සමාජික ප්‍රශ්න කොයි දේ ආවත් දරන්න පුළුවන්. ඒ නිසා වේදනාව හොඳ ඉන්ඩිකේටරයක්. නමුත් ඒක යෝගාවචරයට ඒකේ සංසන්දනාත්මක දැනුමක් එන්නේ නැහැ. ආධුනිකට අවාසියට හිටලා තියෙනවා. නමුත් ඒක දැනගෙන දිගටම මේක කරගෙන යන්න. එතකොට වෙන්නේ තාම දරුණු වේදනා තියෙද්දිත් භවනාව පාවා දෙන්නේ නැතුව සතිය පවත්වන්න පුරුදු වෙන එක. ගරු ස්වාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මූල කර්මස්ථානයේ හිත යොදා සිටන විට ඊතා කෙටි වේලාවකින් ආනාපානය නොදැනී යයි. ඉන්පසු හිස් බවකට සිතපත් වේ. ඊයේ ඔබ වහන්සේගේ ධර්ම ගැටළු සාකච්ඡාවේදී කියා දුන් ආකාරයට මෙය අනිමිත්ත සතිය බව දැනගතිමි. මින් ඉදිරියට භාවනා දියුණු කරගත්තේ ගත යුත්තේ කෙසේදයි අනුකම්පාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. මේ ඇති කරගත් එක පළල් කරගන්න බන්න වැඩි වේලාවක් පුළුවන් තරම් ඉන්න බලන්න ඒක අර ඇති කරගත්ත දේ වශී කර ගැනීමක් ඇති කරගත්ත දේ සිද්ධි කර ගැනීමක් වෙනවා ඒ නිසා ඇති කරගත්තේ කොහොඳයි ඒක තව පුළුල් කරගන්න වැඩි වේලාවක් ඒ ගත කරන්න කලයක් යමක් කර හැකිද ඒ දේ කරන්න කියලා කිව්ද ගෞරවනීය ස්වාමින් වහන්ස මා ආදුනිකයෙකු වන අතර ප්‍රථම නේවාසික භාවනා වැඩසටහනට සම්බන්ධ වෙමි. භාවනාව ආනාපාන සතියයි. මම දැන් මෙතන වශයෙන් ඉරියව්වට හිත යොමා භාවනාව ආරම්භන අතර නාස්පුඩු සමීපෙහි සුලන් රැල්ල නිරීක්ෂණයෙන් ආනාපානයට යොමු වෙමි. ආශ්වාස ප්‍රශ්වාසයේ සාපේක්ෂ සිහිල් උණුසුම් බව, දිග කෙටි බව වැනි ලක්ෂණ නිරීක්ෂණය වේ. ක්‍රමිකව ගොරෝසු සුලන් රැල්ල සිහින්ව යන ආකාරය වැටහේ. සමහර විටකදී සුළන් රැල්ල ගෙවී යන අතරතුර සහ සමහර විටදී සුළන් රැල්ල ගෙවී ගිය පසු දනිහිස් කෙන්ඩා වැනි ස්ථානවල වේදනා මතුණු පෙනේ. ක්‍රමික වේදනාව තීව්‍ර වන අතර ප්‍රකට වන ස්ථාන පමණක් වැඩි වීමෙන් දිගු වේලාවක් වේදනාව නිරීක්ෂණය කිරීමට අපහසු වීමෙන් ඉරියව්ව වෙනස් කරයි. වේදනාව නිරීක්ෂණයේදී වේදනාව මතු වෙනවත් සමගම ශරීරයෙන් කිසිම ආයාසයක් දරා වරහන් තුල ශරීරයේ දඩදඬු වෙමින් වේදනාව ඉවසා ඒ දෙස බැලීමටද උත්සාහ ඇතිවේ. සාමාන්‍යයෙන් පරයන්කේ විනාඩි 15ක් 20ක් අතර කාලයේදී වේදනාව මතුවන බැවින් දැන් දැන්නේ අපේක්ෂා කිරීමට හිත පෙළඹී ඇත. මෙහිදී වේදනාව එක් ආකාරයකින් හිඳ සිටීමට කෙනහිල්ලක් බැවින් ඒ පිළිබඳ ගැටීමක් හා බියසුළු ගතියක්ද එවිට ඇතිවේ. වේදනාව සතිය පිහිටන බවට ලකුණක් බව අවබෝධ කර ගතිමි. මෙහිදී වේදනාවට මුහුණ දෙන ආකාරය සහ එය ගෙවෙන තෙක් බලා සිටීමට හැකියාව වර්ධනය කර ගැනීමට ආදුනික මා ඔබ වහන්සේගෙන් ඕවදනක් කරුණ කාරුණිකව අපේක්ෂා කරමි. ත්වන් සක්න. මේක හරි ඉස්සර තියෙන ඉස්සල තියෙන ප්‍රශ්නෙම තාම සැකමසෝ වගේ ලියලා තියෙන්නේ. වේදනාව තියෙනකොට සතිය තියෙන බව දන්නවා. ඒ වුණාට මේ ඉස්සල කිපේක මම නැවත මතක් කරන්නේ මේකට නැවත නැවත මොහොන දෙනවා කියන්නේ අපි වෙනදා අතාරින ಜಾති වේදනාවකවත් අද ඉදිරියට යනවායි කියන එක. ඒක නිසා මේකෙදී බලන්න වේදනාවට ඇවිල්ලා දැන් මම වේදනාව තමයි මට කරදර කරන්න කියලා දැනෙන ගමන් ඒ වේදනාව තියෙද්දි මම හුස්ම ගන්නවද කියන එක. එහෙම නැත්නම් වේදනාව නිසා හුස්ම ගන්න නතර වෙලාද සාමාන්‍ය හුස්ම ගන්න අතර වෙන්නේ අර වේදනාවට හිත බැඳිලා ඒකත් එක්ක ගැටෙනකොට ඒ වෙලාවේ හුස්ම ගන්න බවක් එහෙම නැත්නම් අපි කිමු ඉඳගෙන ඉන්න බවක් දකින්න හිත යන්නේ ඒ නිසා අපිට කරන්න තියෙන වේදනාව ඉන්න ගමන් වේදනාව ඇවිල්ලා දිගට yaadෙන වෙලාවක එක හුස්මකට හිත දාලා බලන්න එහෙම නැත්නම් එක ඉඳගෙන ඉන්න බවට හිත දාන්න දාලා බලනකොට පේනවා මේ වේදනාව තියෙදි මේ වේදනාව මෙහෙන් කිටි කිටි ගාලා වී දෙද්දිම හුස්මක් බලන්න පුළුවන් වාඩි වෙලා ඉන්න ඉන්න බව බලන්න පුළුවන්. අන්න ඒ විදිහට අර වේදනාව ගැම්ම කඩන්න පුළුවන්. අතරම මැදදී මධ්‍යස්ත ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණ දෙහිත දාන එක. දකුණු කකුලේ වේදනාව එනවනම් ඒ වෙලාවේ බලන්න වම් කකුල දිහා. වම් කකුල නිවන් දැකලා. විනා වෙනවා. අරුවට කෙලෙලා මම ජොලිය කියලා. බලන්න තියෙන්නේ මෙයාට ඒ දඟලන වෙලාවෙදී බලන්න මේ පැත්ත බුද්ධමාකාර මේ උපහාසාත්මකව බලනවා දකුණු කකුල දිහා. ඒ සති ක්‍රීඩාවල් වලට පොඩි උන්ට අපි කියලා දෙනවා. මේ ඉඳගෙන ඉන්නකොට පොඩි උන්ට දඟලනවා ඊට පස්සේ කියනවා කොහෙද වේදනාව තියෙන්නේ. තියෙන තැන හරියට කියනවා. ආ ඊට පස්සේ කියනවා දකුණු කකුල. ආයෙන වම් කකුල බලන්න. ඒ වම් කකුල බලපහ බලනකොට අරගේ අවධානය කැඩලා ආතර යනකොට දකුණු කකුලේ සමහරලාට වේදනාව ටිකක් ඔද්දල් වෙලා. ඉතින් ඊට පස්සේ ළමයා ඇවිල්ලා කියනවා මට කකුල් දෙකේ වේදනාවක් තියෙනවා. දැන් මොකද කරන්නේ? මං කව වැලමිටි දෙක බලන්නේ. හතරක් තියෙනවනේ අඩු. එහෙම කරලා මොනවාරි අර හෙලෙත් ආඩුවක් කෙරුවට පස්සේ අර වේදනාව කිටි කිටි කාලා අල්ලගෙන ඉන්න ගතිය පොඩක් රැල් බුරුල් කරලා අතාරින්න. එහෙම ඉබ කරනකොට පේන්න පටන් ගන්නවා. ඒ වෙනි වේදනාවක් තියෙද්දිත් අපේ අවධාන ශක්තිය තියෙන ඕනි නම් වෙන තැනකට ආශ්‍රද ප්‍රසවාසයට ඉඳගෙන ඉන්න ඉරියවට වගේ එකට දාන්න. එතකොට අපිට පුළුවන් වේදනාවත් එක්ක සෙල්ලම් කරන්න. වේදනාවටම මේ ඉන්ටර්ප්‍රිට් කරන්න දෙන්නේ නැතුව වේදනාව අතරින් බැලීමේ ක්‍රියාව තමයි මේකට දෙන්න තියෙන උපදේශය. ගරු ස්වාමින් වහන්ස මම සහභාගී වන හතරවන වැඩසටහනයි. මම මේ අවුරුද්ද මුල පටන් සෑම දිනකම වාගේ අඩුම වශයෙන් පාන්දර පැයක පරියන්කයක් හෝ සක්මනක් භාවනා සක්මන් භාවනාවක් පුරුදු කළෙමි. මීට අමතරව හැකිපමණ සතියෙන් ගත කරමි. මා දැනට භාවනාවේ වාර්තාවක් ගරු ස්වාමින් වහන්සේට ප්‍රකාශ කොට වැරදි ඇතොත් නිවැරදි කොට තව ඉදිරියට යෑම සඳහා උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නෙමි. පරියන්ක භාවනාව අන්තිම මාස දෙක පමණ තුල ආශ්වාස ප්‍රශ්වාස ආශ්වාසය හා ප්‍රශ්වාසය නාසිකාග්‍රේ හෝ උඩුතලාවට ප්‍රදේශයකින් වැදී යන ඊතා සියුම් කම්පන ධාරාවක්සේ දැනේ. මෙය ඊතා වේගවත් බැවින් ආශ්වාසයේ ප්‍රශ්වාසයෙන් වෙන්කර දැකිය නොහැකි වන අතර මීට පෙරසේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ පෞද්ගලික ලක්ෂණ හෝ මේ දෙක අතර හිඩැසද දැකගත නොහැකිය. මෙවැනි කම්පන තරංග කීපයකට පසු ඉතා කෙටි කාලයකින් ශූන්‍ය හිස් තැනකට යන්නක් මෙන් දැනේ. ඉන්පසුව නින්දට වැටුණා වගේ බොහෝ වේලාවක් සිටිය හැකිය. වරහන් තුල දෙනා පැයක්ද සමහර දිනවල පැය එකමාරක් පමණ. මුලින් මෙය දිහා ඔහේ බලාගෙන සිටීමත් හුස්ම රැල්ල නොදැනීමත් ප්‍රශ්නයක් විය. එහෙත් ස්වාමින් වහන්සේගේ ධර්මය ඇසීමෙන් පසු මේ විවේකය, හුදකලාව, විශ්‍රාමය නීරසකම, කම්මැලිකම භාවනාවේ දියුණුවක් හැටියට ගන්නත්, තව චිත්තක්ෂණයක් බලා ඉන්නත් කියා තමාටම කියාගෙන නැගිටලා යන්න හිතුණද කාගෙනම සිටීමි. මේ වෙනකොට අවට ශබ්ද, වේදනා, ලයිට්, දහඩිය දැමීම, කම්පන වලින් ඇතිවන බාධා අඩු වී ගොස් තිබිනි. විටක මේවා වරින් වර මතුවද එය සතියට බාධා වූයේ නැත. මේ වෙලේ ප්‍රශ්නයක් වී තිබුණේ වරින් වර එන නොඑක් සිතුවිලිය. හිස් බවෙන් එළියට ආවාට පසු මොනවා මොනවද ආපු සිතුවිලි කියා බැලුවාට මතකයක් නැත. හීනයක් දැක නින්දෙන්න හැරුණා වගේ. එහෙත් බොහෝ විට කාම රාග සිතුවිලි බව කිව හැකිය. ඊයේ භාවනා කරද්දී පරයන්ක භාවනාවට ඉඳගත් පසු ඉරියව්ව මෙනෙහි කිරීමට කිරීමෙන් පසු හුස්ම රැල්ල දිහා බැලුවද එය නොදැනී එකපාරටම හිස් අවකාශයට ගියේය. එමෙන්ම සිතවිලිද බොහෝ අඩුයි. ඊටමත් හොඳින් භාවනා කෙරුණි. නින්ද ගියක් මෙන් දැනුණද හැම මොහොතක්ම සතියෙන් තිබුණි. මට සතිය තිබුණු බව දැනුනේ කොන්දේ සහ වලලු කරේ වේදනාව දැනුණු නිසාත් නැමී තිබූ කය කෙලින් කරගත් නිසාය. මෙවිටද සතිය නොකැඩී පැවතුණි. කයේ අනික් තැන්වල දැනීමක් නැත. මෙලෙස සාර්ථකව භාවනාව කෙරුණේ එක දිගට සක්මන සහ පරියන්කය කළ නිසා බව දැනී සිත ප්‍රීතියටපත් විය. සක්මන් භාවනාව බොහෝ විට નિરાයාසයෙන් කරගෙන ගිය හැකිය. එහෙත් මෙහිදී විටක සිතවිලි ගලා ඒමත් වේදනා දැනුණත් සතිය පවත්වාගෙන ගිය හැකිය. ප්‍රශ්න පළවෙනි එක. ඉරියව්ව මෙනෙහි කිරීමෙන් පසු ආශ්වාස ප්‍රශ්වාසයේ නොබලා ශූන්‍යතාවයකට ගිය හැකිද? දෙවෙනි එක ශූන්‍යතාවයකට ගිය පසු සිතවිලිද නැති වී ගිය පසු ඇඟ කය කිසිත් නොදැනියයි. නළලට ඉදිරියෙන් අවකාශයේ ශක්තියක් තියෙන බව දැනේ. ඒ නිසා අවදිව ඉන්නා බව දැනේ. භාවනාවේ දියුණුව සඳහා මාගත යුතු ඉදිරි පියවර පහදා දෙන්නේ නම් කෘතඥ වෙමි. ධම්සර වැඩසටහන තුලින් ඔබ වහන්සේගේ ධර්ම ප්‍රචාරය ඇසීම නිසා දුර සිටින අපට බුදුන් දෙසූ ධර්මය අසා අපගේ භාවනාවේ එන ගැටලු මගහරවා ගැනීමට මහඟු උපකාරයක් වී ඇත. දම්සර වැඩසටහන ප්‍රචාරය කරන කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතියත් සැමට නිවන් සුවත් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ කිරීමට හේතු ආසනා වේවා. තෙරුවන් සරණයි. මම මේ අවධානය යොමු කරන්න හදන්නේ රචනයේ මුල් කොටසට. ඒකෙදි පේනවා සමහරට ආස්වාද ප්‍රසආසයේ ඊට පස්සේ නැත්තා ඒක කම්පන වේගයක් විදියට ආය නැත මොනක්වත් නැති විදියට. ඒ තුනම එකම තමයි. ඔය හිස්තනින් තමයි ඔය කම්පන වේගත් හටගන්නේ. හිතන තමයි වෙලාවට ආනපාන කියන වෙලාවට හිතවිලි කියන්නේ ඒ නිසා ඔය ඔක්කොටම නංවන නොදී මේ එකම එක එක හැඩවලට එක එක කෝලම් දානවා. එක එක වෙස් මුණු දා ගන්නවා. ඕවදියක් තෝරන්න නැතුව බලන්න හිටියොත් ඒව නටුවට එක එක වෙස් මාරු කරලා වෙස් මාරු කරපත් එක්ක අපි ගැටෙන්න ගියේ නැත්තම් ඒ ඒ අතර කිසිම දැනක අපිට දුකක් ඇති කරලා දෙන්න පුළුවන්, පිළීමක් ඇති කරලා දෙන්න පුළුවන් ගතියක් නැහැ. ඒ නිසා හිතනමයි කම්පනයක්. ඒකටම ආ ඒක ගුලි ගුලි වුණාට පස්සේ ආස්වාද ප්‍රසවාස කියන. නැත්නම් බිම්බි මේකලි. මොන නම දැම්මත් මේ ඔක්කොගම තියෙන සමාන දෙයක්. ඒක ඔක්කොම එක එක වෙලාවට එකම මැටි ගුලි අරගෙන අපි කලයක් කමනවා, ගුරුලිට්ටුවක් කමනවා, පහනක් කමනවා. අර මේ කිව්වට කොත්තන මොනවා කරුවත් මැට්ට. පහන කැඩලා ගියත් මැට්ට තමයි. කුරුලිතෝ කඩලා ගියත් මැට්ට තමයි. කලිය කඩලා ගියත් මැට්ට තමයි. එනිසා කියන මැට්ට දිහා බලනවා වගේ බලන එකට බුදුරජාණන් කියන්නේ මේ සංස්කාරවල තියෙන කෝලම ඉක්මවල බැලීම. මේ මොන විකාර ස්වරූප ආකාර ස්වරූප වෙන්නවාට මේ එකේම එක එක හොල්මන් ටිකක් විතරයි තියෙන්නේ. ඒ නිසා ඉවත් එක්ක වැඩිපුර කතන්දර ගොතන්න නැතුව ඉවත් එක්ක වැඩිපුර ප්‍රපංච කරන්න නැතුව මේ කොයි තාලෙට ආවත් ওই 18 සනි නටනවා කියලා නටන්නේ. ඒකම තමයි මුණු 18ම අඳින්නේ. දෙන්නෙකුට යක්ෂය දෙන්නෙකුට වේදිකාවට එන්න බෑ. මොකද එක මිනිහමනේ අඳින්නේ. ඉතින් සා අර කනකොට මේක නැහැ. මේ කනකොට ඒක නැහැ. ඉතින් සා පොඩ්ඩක් නටන්න අරින්නකෝ 18 දන්නේම. නන්නකොට බලන්න එකටවත් කලබල වෙන්නේ නැතුව ඔක්කොම සමතන තියලා බැලුවොත් ඔය එකකින්වත් අපිට පෙළෙන ගතිය තවන ගතිය එන්නේ නැහැ. ඒ නිසා ඕක දිගට කරගෙන යනකොට එතනින් තමයි අපි නතර වෙන්න වෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මේ මාගේ දෙවන කමටහන් වර්තාවයි. පළමු වාර්තාව සඳහා ආනාපානයේ ගෙවි ගිය පසු අත් දකින ඇඟ දියව යාම වැලි මාලිගාවක්ව කුඩු වෙන්නක් මෙන් හිස පහතට කඩා වැටීම ආදී ජවනිකා අවසන් වන තෙක් බලා සිටින ලෙස උපදෙස් ලැබිනි. ආනාපානයේ ගෙවි ගිය පසු එළඹෙන ඔබ වහන්සේගේ ගොජය යයි සමහර අවස්ථාවල නෙවෙයි මට හේතු සමහර අවස්ථාවල විස්තර කරන පැටලිලි සහගත ස්වභාවයේ යම් ලිහිල් බවක් දැන් දැන් අත්දකිමි. හිස කඩා වැටීම නැවත නැවත සිදුවේ. එම කඩා වැටීම මුල සිට අග දක්වාම මට දැනේ. යම් ආයාසයක් යෙදුවත් එය නැවැත්විය හැකිය. හිස පහතට කඩා වැටීමෙන් කඩා වැටි නැවතුණු පසු හිසත් කෙලින් කර නැවත හිස කෙලින් කර ගතිමි. මෙය නැවත නැවත කීප වාරයක් සිදුවේ. පෙරදී අද්දුටු ඇඟ දියව යන తත්වය නැවතත් අත් නොදැක්කෙමි. නමුත් කයේ නොයෙකුත් පෙරලීම් ඒමේ අතට අදින ස්වභාවයක් අත්දකිමි. විශේෂයෙන් බෙල්ලෙන් ඉහළ කොටස ට්විස්ට් වෙන ගතියක් ඇත. අද උදේ පැය එකමාරේ පරයන්කේදී අවසාන මිනිත්තු 15 දී පමණ සිත ඊතා නියුණු ශාන්ත භාවයකට පත්විය. මීට පෙර අධ්‍යක තිබූ ආනාපානයේ ගෙවි ගිය පසු ඇතිවන නිශ්චලතාවයට වඩා තරමක් දියුණු ස්වභාවයක් ඇතයි හැඟේ. එය විනාඩි 10ක් පමණ කාලයක් පැවතුණි. කායේ වේදනාවක් දිගටම දැනුණත් දරාගත නොහැකි තරම් වේදනාවක් නැත. භාවනාව හොඳින් වැඩෙන බවට විශ්වාසයක් ඇත. සුදුසු උපදේශක් ඇතොත් ලබා දෙනු මැනවි. තෙරුවන් සරණයි. මඩම් මුලින් එක මතක් කරා වගේ කම්පන හිත ගැතුවත් චංචල හිත ගැතුවත් ওই දෙකම එකේම කැළඹිලි අවස්ථාව සහ නිචල අවස්ථාව. නිචාරක හොඳයි මේක නරක නරකයි කියන්නේ නැතුව දෙක දිහාම බලන්න ඉස්සලා අපි මැද කොටස දැකලා තියෙනවා. දැක්කට පස්සේ ටිකක් කලබල වෙන කියලා ප්‍රශ්නයක් නැහැ. කලබල වුණොත් විතරයි චංචල හිතක චංචල වුණොත් විතරයි නිශ්චල හිතක වටිනාකමක් එන්නේ. නිශ්චල වුණොත් විතරයි චංචල හිත වෙනස් වෙන්නේ. ඒ නිසා මේවා හිත චංචල වුණා, කය විසිරී ගියා, ඔළුව නැතුව ගියා, වැලි මාලිගාව කඩලා ගියා කියලා කිව්වහම ඔක්කොම එකේම විවිධ පැතිකඩවල් අනේ ඔක්කොටම නටන්න පුළුවන් හැටි නටන්න දීලා. ඒකෙන් තමන් ඇඳ අඳින්න නැතුව නටන්න නැතුව විනිශ්චය කරන්න නැතුව ඉන්න පටන් ගත්තාම ওই නාටකෙම හේම නතර වෙනවා. සිද්ධාර්ථ කුමාරයාට අර ගීගේ අතරින් ඉස්සලා දවසේ නාටිකාංගනාව නටනවා බලනකොට පිටිය පැත්තට හරනකොට පස්සේ ඒ නාටිකාංගනාව එහෙම එතන වැටලා කියලා හලාගෙන අක්කපැත්තේ එළිය දාගෙන නිින්ද ගියා. ඊට පස්සේ බැලුවට පස්සේ ඕන්න දැන් තමයි නාටකම හරියට පේන්නේ. ඒකට උඩින් තමයි ගීගේ අතහැරලා ගියේ. නිසා නටන්නදලා පොඩ්ඩක් දැක්කට මතක නොදැක්කා වගේ ඉන්නවා කියන එකේ තියෙන පොඩ්ඩක් ටෙක්නිකල් වටිනාකම තේරුම් අරගන්න. ඒගොල්ල අංග සම්පූර්ණ සූරතේ අදිනාලෙසේ දෙලදිති විදුලිය පබා නටනවා. අපි නිකන් බලා ඉනවා බකන් නිලා ඉන්නවා. නිකන් බලනවා තමයි. දැන් බකන් නිලා ඉන්නකොට අර ලෙලදිති මොකුත් නැහැ. ඒ ලෙල දෙන ගති නැතුව යනවා. අපි මේ කුචු කවුනොත් තමයි එතන නැටිල්ල යන්නේ. එනිසා ඔක නටන්න අරින්න. ඔය කොයි જાතිය දැම්මත් එකම දේ තමයි එහාට මෙහාට වෙස්පර්ලෙන්නේ. අන්න ඒ විදිහට මේක දිහා බලන් හිටියොත් අපිට තේරෙන පටන් අර ගන්නවා මේ කිසිම කෙනෙකුට මොන විදිහකින් නටන්න බෑ අප්පුඩි ගහන කට්ටිය නැත්තම්. ඒ නිසා අප්පුඩි ගහන කට්ටියත් නටන වගේම වැරද්දක් කරනවා. අපි මෙතෙන්දි කරන්නේ choiceless awareness එක දාලා අප්පුඩි ගහනවා ඒකට කමන්නේ නැහැ. පුළුවන් තරම් බලන්න ඒක නැතුව නිකන් බකන් නිලාන ඉන්නා වගේ. ඇහුනට නැහැ වගේ. දැක්කට නොදැක්ක වගේ ඉඳ ගියාම ඔක්කොම බොඳ වෙලා යන ගතියක් තියෙනවා. ඉතින් ගෙවල් වල ඕක තමයි ප්‍රශ්නේ අද තියෙන්නේ. මොකද ගෙදර මනසට කතා කරලා උට ඇහෙන්නේ නැහැ. මට ඇහුන්නේ නැහැ කියන. ඉතින් ඉවරයි දීග ඉවරයි ටික සාදේ තමයි ඉවරයි. භාවනා අධ්‍යක්ීම සක්මනේදීත් පරයන්කේදීත් යම් පමණක සමාධියක් සමාධියක අත්දැකීම් ලද අත්දැකීමකි. තනි තනිව සිටියත් එකම හුස්මක්, එකම සිතක්, එකම සතියක් අත්දැක්කෙමි. හැම දිනාගේම හුස්මෙහිත් සිතෙත් සතියෙත් ඒකාත්මික භාවය, සම්බන්ධය, රිද්මය අතිශයින් පුදුම සහගතය. මේ අත්දැකීම මීට වඩා වචන වලින් විස්තර කිරීමට අපහසුය. මේ හුස්මෙහි සම්බන්ධයේද, සිතේ සම්බන්ධයේද, එහෙම නැත්නම් සතියෙන් මේ හැම ඒ මේ සෑම ඒකාත්මික කරනවාද? සමූහයක් තනි තනිව උවත් එකම අරමුණකින් එකම රිද්මයකින් චිත්ත මෙහෙවීම නිසාද මෙසේ සිදුවන්නේ. හැම දිනා හැම දිනා ගැනම ඇතිවන්නේ මෛත්‍රියක් කරුණාවක් මුදිතාවක් උපේක්ෂාවකි. සියුම් බබ විහෙරණ චෛතසික ධර්ම වැඩෙන ලෙස හැඟේ. මෙවැනි ලෝකයක් නිවුන තැනක් වෙනවා නේද? තෙරුවන් සරණයි. අම්බිටනවා තෙරුවන් සරණයි කියලා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ මූලික අරමුණ ආනාපානය වන අතර මෙම වார்த்தාව ඊයේ සහ අද දිනේ පරයන්ක 3-4ක එක දිගට සිදු වූ අත්දැකීමක් සම්බන්ධෙනි. එක පරියන්කයක් කිව්වොත් අන්න සාකච්ඡාවට නැතුව දිගට පරියන්ක රාශියක් කියන්න ගත්තොත් දැන් ඉතින් බැටරි බහගෙන යන වෙලාව සෑම පරයන්කේදීම පමණ ආනාපානයේ සියුම් වී ගෙවි ගොස් නිශ්චලතාවයටපත් වේ. මෙය අවුරුද්දක පමණ කාලයක් ගියවර රිට්‍රීට් එකේ වරහන් තුල ගියවර රිට්‍රීට් එකේ සිට හැදෑරුවෙමි. නිශ්චල අවකාශයට යාම සිටීම ගති ලක්ෂණ හුරු අතර එය ඊතා එය බහුලීගත කිරීම අභ්‍යාසයක් වශයෙන් දිගටම කෙලිමි. නිශ්චලතාවයේ නැගී සිටින සතිය මෑතක සිට මම දැන් මෙතන කියන පිවොට් පොයින්ට් එකට ගොනුවේ. මෙම අවස්ථාවේ සිට මෙවර වේදනාව අරමුණු වන්නට විය. මේ පරියංක සම්බන්ධ වාර්තාව කියනවා. පරියංක කීපයකදීම වේදනාව තීව්‍රයටපත් වී ජයගෙන ඉරියව්ව මාරු කර හෝ භාවනාව නවතා දැමුවත් එක් අවස්ථාවක දැඩි අදිෂ්ඨානෙන් සතිය එදෙස එදෙසට උමා පුහුණු වූ පුහුණු වූ පරිදි දිගටම නිරීක්ෂණය කෙරෙමි. මේ අවස්ථාවේදී දැඩිව තීව්‍ර වූ වේදනාව ක්ෂණයෙන් නැති වී යන සැටි සතියට හසු විය. අනෙක් වේදනා ස්ථාන දෙසද මෙසේ කළ විට ප්‍රතිඵල සමාන විය. මෙම පරයන්කය පුරාවට වේදනාවේ නැතිවීම සතියෙන් නිරීක්ෂණය කෙලෙමි. වේදනාව පැන නැගී නමුත් සතියෙන් බලා සිටි විට නැති වී යන බව පෙනේ. පරයන්ක දෙකක් පමණ මෙසේ නිරීක්ෂණය කළ අතර අද දින උදේ වරුවේ මෙය සමස්ත ලෙස නිරීක්ෂණය කෙරෙමි. සෑම තැනම තියෙන වේදනාවන් සබන් පෙන නැගී බිඳ යන පරිද්දෙනි. මේ නිරීක්ෂණ සමග ප්‍රීතිජනක පිරුණු ගතියක් මුළු සමස්තයටම දැනුනි. උදේවරුවේ දෙවෙනි පරයන්කේ වේදනාව දැනුනේ ක්‍රීඩාවක් ලෙසය. ඒ එනතුරු බලා සිටියක් වැනි සාදර හැඟීමක් ඇතිවේ. ඇති වී නැති වී යන සැටි බලා සිටී. මෙම தත්ත්වය ඇතිවීමට ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සක්මන බොහෝ උපකාර වූ ආයයි සිතේ. සක්මන નિરાයාසයෙන් වන අතර විනාඩි 30ක් 40ක් 45ක් එක දිගට ඔටෝ සක්මන් කළ හැකිය. ඉන් නැතිවන සතිය නොකැඩී පරයන්කයට ගෙන යා හැකි බව දැක ඇත. ඔබ වහන්සේගේ සියුම් සටල් අවවාද මාහට හැම අවස්ථාවකදීම ප්‍රයෝජනවත් වී ඇත. හැම විටම ආදුනිකයන්ෙන් බැලීමට බැලීම වැඩි මිරිකන්නේ නැතුව හිමීට ඇල්ලීම වැනි සෑම විටම මතක සිටින ආශ්චර්යාත්මක අවවාදය බුදු හිමියන් හෝ මහා සාරිපුත්ත තෙරුන් අප ඉදිරියේ වැඩ සිටිනා බව හැඟී ඔබ වහන්සේට දීර්ඝාෂ විස්තර ලස්සනයි ඒ කියන්නේ හොඳ නාද විඳපු නැති කෙනෙකුට sannivedana වෙනවා. නමුත් මේක පිඩු කරන්න ඕනේ. වාතාව පිඩු කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒක වෙයි ඉතරහට. කොච්චර තියෙනවද? භාවනාව පිළිබඳ හතරක් තියෙනවා. තව හතරක් තියෙනවා. මට නතර කරන්න හිතිලා තියෙන්නේ. මොකද කියන්නේ කට්ටිය මොකද කියන්නේ දා දෙක තුනක් අහමද? ඈ? ඔය එහෙමනම් අපි ඒ ටික ඉතින් අනිත් දවසේ ඉස්සල්ලාම තියාගමු. අපි දැන් පැය දෙකකට කිට්ටු කරන යනවා. එතකොට අර ඉඳගෙන ඉන්න එකේ ඒක යනකොට අර භාවනා මේ කමඨාන් සුද්ධ කිරීම ජොලිය අඩු වේගන අඩු වේගන යනවා වේදනාව වැඩි වේගන වැඩි වේගන යනවා මොකද කියන්නේ එකඟ වෙනවද තෝල්කයා ඔබ වහන්සේ කියන දේ මම කරන්නේ වෙන මොනව කරන්නේ අපි ඒ නිසා මේ ප්‍රශ්න මේ වෙන්නේ මොකක්ද දන්නවද අර අහපු ප්‍රශ්න ටිකම හෙට උදේ ඇවිල්ලා කියවන්න පටන් ගන්නවා එතකොට කන පැහෙන්න ගහන්න හිතෙනවා ළඟ නෑ අහපු ප්‍රශ්න අයින් කරන්න දන්නවද නෑ ඒ වුණාට ඒකෙන් පටන් ගත්තොත් එහෙම අනිත් දවසේ. ඒක වෙන්න දෙන්නේ නැතුව මේ ප්‍රශ්නටෙන් පටන් කරගන්න. එහෙමනම් අපි මෙතනින් අපේ මේ ප්‍රශ්න ඇහිීමේ සතිವಾರය સમાપ્ત කරනවා. මොකද පැය දෙකක් කියලා කියන්නේ ඇත්තටම ටිකක් වැඩි. නමුත් මේ ප්‍රශ්න ලියනව හොඳයි. ඒක නිසා කාටවත් මම හිතනවා ප්‍රයෝජනවත් වෙනවා කියලා. ඉතින් අපි එතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක කඩපිල સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.